චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තුන් ලෝකයක් සනසවදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් ලෝකය සනසවදාලා වූ ලෝකය සනසවමින් දේශනා කරපු. ඒ කියන්නේ ලස්සන කටහඬකින් දේශනා කරා කියන එකද? ඒක ගායකත්වයක් කරනවා. නේද? මිහිරි හඬකින් මිහිරි තාලකින් දේශනා කිරීම නෙවෙයි ලෝකේ සනසන දේශනා කරන්නේ අම්මා කෙනෙක් දරුවෙක් නලවනවා වගේද නෑ එහෙම දේවල් එහෙම පැත්තකින් නෙවෙයි කොයි පැත්තෙන්ද ලෝකේ සනසන්නේ තමන්ගේ අතුලාන්ත අවබෝධයෙන් අතුලාන්ත අවබෝධයෙන් ලෝකය සනසෙන ධර්මයක් තමයි බුදුජන් වහන්සේගේ ධර්ම. තමන්ව අවබෝධ කරගැනීමෙන් අනුන්ව අවබෝධ කරගැනීමෙන් ලෝකය අවබෝධ කරවීමෙන් සනසීමක් ඇති වෙනවා. නැවත කොයි කවරදාකවත් දුකක් ඇති නොවන තත්ත්වයට අපේ චිත්තසංතානය සකස් කර ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කිව්වට මදි. අපි මහා දුක් ගොඩක වැටිලා ඉන්නේ. හැම දිනෙකම හරීම අපහසුකින් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ අපහසුව? මට මං කැමති විදිහට නැහැ. මං කැමති දේවල් නැහැ. අතීතයේ තිබ්බ දේවල් දැන් වෙනස් වෙලා. මං කැමති විදිහට නෙවෙයි මේ හැම එකක්ම තියෙන්නේ කියලා එක්කෝ තමන්ගේ ශරීරය ගැන, එක්කෝ අනුන්ගේ ශරීර ශරීර ගැන, එක්කෝ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් ගැන, නැත්නම් අනුන්ගේ හිතවල තියෙන ආදරය ආදී ධර්මතා ගැන මේ වගේ දේවල් පිළිබඳව වැඩි දෙනෙක් කල්පනාකාරීව හරියට ඇති වෙලා වගේ නිකන් ඉනවා. නේද? ඒක ඔක්කොම අමතක වෙන හැබැයි වෙලාවකට. කොයි වෙලාවකද රූපවාහිනිය ළඟ ඉඳගත්තාම අමතකයි. අල්ලාප සල්ලාපේ දෙනකොට අමතකයි. ගීතයක් අහනකොට අමතකයි. එතකොට හොඳ කෑමක් කනකොට අමතකයි. ඉතින් ඒකින්ද ඒවා අමතක කරගෙන හිටියට පොඩ්ඩක් හුදකලා වුණ ගමන් මොකද වෙන්නේ? අනිත් අයගෙන් වෙන් වෙලා පොඩ්ඩක් තනි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇදලා අතාරිනවද නැද්ද හුස්ම? හ්ම් කැමති දේම ලැබුණා කියලා. මං කියන විදිහට නෙවෙයි බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි. මේ විදිහට වැඩි දෙනෙක්ගේ ජීවිත පශ්චත්තාප වලින් මොකක්ද අපහසුකින් පෙළෙනවා. ඒ අපහසුව ඇත්තටම වැඩි දෙනෙක් ඉන්නේ ලොකු නොයවැසිලිවන්තකමකින්. මොකද්ද මේ නොයවසිරිවන්තකම දැන් දැක ගන්න ඕනේ දැන් අහ ගන්න ඕනේ දැන් විඳ ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා දැකපු දේවල් දැක ගන්න ඕනේ කියලා කියන්නේ තමන්ගේ දරුවෝ මුණුපුරෝ තමන් කැමති අය නේද ඒ අය දැකීමේ නොයවසිරිවන්තකමකින් ඉන්නවා අහපු දේවල් නැවත අහපු අතීතයේ අහපු දේවල් කටහඬවල් ගීත එක එක තමන් කැමති ශබ්ද ඇසීමේ නොයසිලිමත්කමකින් ඉන්නවා. ආදරවදන් ඇසීමේ නොයසිලිමත්කමකින් ඉන්නවා. ආග්‍රහණ රස කාපේවා නැවත කැමේ නොයසිලිමත්කමකින් ඉන්නවා. ඒක හුඟාක් වැඩි වෙන්නේ කැම දකින්නකොට. නේද? ඊළඟට විඳපු පහසේ නැවත විඳීමේ නොයසිලිමත්කමකින් ඉන්නවා. ලැබපු හැඟීම් ආදියෙන් ලැබිච්ච වේදනාවල් නැවත ලබා ගැනීමේ නොයසිලිමත්කමකින් ඉන්නවද නැද්ද? ආන් ඒවා ඇතිපදන් හම්බෙන්නේ නැහැ හැබැයි. නේද? තමන් බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්නේ නැහැ. ඒක දැන් වෙලේම හුඟා කාලාට ඉන්නේ කොහොමද? මූණු ටිකක් නේද? මූණු වල තියෙන මොන වගේ පෙනුමක්ද? ඇති වෙලා වගේ, බෑ වගේ නේද අපි කියන්නේ එල්ලගෙන ඉන්නවා කියලා. මූණු එල්ලන් ඉන්න ගතියක් තමයි තියෙන්නේ. අන්න ඒ தත්තර හේතුව තමයි ඔන්න ඔය අතීතයේ තිබ්බ දේවල් නැවත ඕනෑ ඕනෑ ඕනෑ වෙච්ච දේවල් පොඩ්ඩක් හිතන්න බලන්න. ඔය හිත මොනවා හරි ඉල්ලනවා නම් බලපු දෙයක්මද නැද්ද ආය බලන්න ඕන කියන්නේ. අහපු දෙයක්මද නැද්ද ආය අහන්න ඕන කියන්නේ. විඳපු දෙයක්මද නැද්ද ආය විඳින්න ඕන කියන්නේ. කාපු දෙයක්මද නැද්ද ආය කන්න ඕන කියන්නේ. ඉතින් කාලා තියෙනවනේ ආය මොකටද කන්නේ. බලලා තියෙනවනේ ආය මොකටද බලන්නේ. නේද? ඉවරක් නැතුව අපේ හිත ඔන්න ඒ වගේ ඉවරක් නැතුව අතීතයේ සිද්ධ වෙච්ච දේවල් නැවත නැවත නැවත නැවත ඉල්ලනවද නැද්ද? මේ කවද්ද වෙන්නේ ඉවර වෙන්නේ? ඉවර වෙන දවස බලන්න අපේ ජීවිතයේ අර්ථය අපිට තේරෙන්නේ නෑ එකම දේ බල බල එකම දේ අහහ එකම දේ විඳ විඳ විඳ විඳ ඉඳ සිද්ධ වෙලා තියෙනවද නැද්ද අපි ඔක්කොගේම ජීවිතේ එක අරමුණක් තියෙනවා හැම කෙනෙක්ගේම ජීවිතේ එක අරමුණක් තියෙනවා මොකද්ද සන්තෝෂයෙන් ජීවත් වෙන්න අපිට සන්තෝෂය ලැබෙන්නේ කොහොමද සැප වේදනාවක් තියෙන්න ඕනේ සතුට ලැබෙන්න නේද අපේ සැප වේදනාව හැදෙන්නේ කොහෙද ඇහෙන් ප්‍රිය රූප දැකීමෙන් කනෙන් ශබ්ද ඇසීමෙන් නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයෙන් පහස මනසින් ප්‍රිය ධර්ම ලැබීමෙන් තමයි සැප වේදනා ඇති වෙන්නේ නේද මේ සැප වේදනා මේ මොහොතට ඇති වෙන සැප වේදනාව ඊයේ ඊයේ මට යම් කිසි සැප වේදනාවක් මගේ ශරීරය ආශ්‍රය කරගෙන හටගත්තා නම් ওই ඉන්දියෙන් ඒක මං කරගත්ත එකක්ද මම දේ සැප වේදනා හදාගත්තේ නේද දැන් අපිට මොකද ආදරයක් කියලා ආදරයක් විඳිනකොට ඇති වෙන සැප වේදනාවක් තියෙනවා. ඒක මම හදාගත්තා. මම හදාගත්තද මට වුණාද? මට වුණා නේද? මම දන්නේ නැහැ. පිය කෙනෙක් දකිනකොට සතුටක් ඇති වෙනවා, සැප වේදනාවක් ඇති වෙනවා. ඒක වුණා. නේද? ඒක මම කරගත්තා. ආ පිය කෙනෙක් ඉන්නවා මම සතුට හදාගන්න ඕනේ කියලා හදාගත්තද? නෑ ඒක වුණා. නේද? එහෙනම් සැප වේදනා හැදෙන එක මම කරගන්න එකක්ද වෙන එකක්ද? සිද්ධ සිද්ධ වෙන දෙයක් නේද? සිද්ධ වෙන දෙයක්. අපේ ප්‍රාර්ථනාව මොකක්ද? ඇයි මේ දුක්? මං කියනවා දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කඩ වෙලා කියලා. එහෙම කිව්වොත් හරියට. හැමෝටම දුකක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් දුක් ගැන කතා කරපු තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. ඒකින්ද බුදුරජාණන් වහන්සේට හරියට නිඳා කරනවා අපි අය. අයියෝ මේ ජීවිතේ දුක් ගැන කතා කර කර ඉන්නවා මේක හරි විකාර වැඩ පුරව කතා කර කර ඉන්න දෙයක් නේද? කී කී කී කී කී කියලා කියනවා ලාවට. බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කරේ ඇයි? දුක් නැති කර ගැනීම සඳහා දුක් නැති කරගන්න මාර්ගයක් ස්ථීර සැපයක් ඇති කරගන්න මාර්ගයක් විවර කරගන්නයි බුදුරජාණන් වහන්සේ දුක් ගැන කතා කරේ. එතකොට දැන් අපි ආශ්‍රයයක් මාතෘකාවට යනවා මේ දුක් නැති දුක් ඇති වෙන්නේ අපි එක ක්‍රමයක් කතා කරනවා දුක් ඇති වෙන්නේ මම කියනවා බලාපොරොත්තු කැඩෙන හින්දා කියලා. හරිද? බලන්න පොඩ්ඩක් ඒක හිතලා බලන්න ඕන. කවුරුහරි මට හොඳින් හිටිය කෙනෙක් නපුරු වචනෙන් බෑන්නා. හැමදාම හොඳින් ඉඳී කියලා තුඹ බලාපොරොත්තු වෙන්නද නැද්ද? නිර්කෙනේගේ හැසිරීම හදිසිය වෙනස් වෙලා. මම බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි ආහන ආහන කියනකොටම කරිලා. නේද? ඊළඟට කවුරු හරි අසනීප වුණා නැත්නම් තමන් අසනීප වුණා. එහෙනම් බලාපොරොත්තු හරි යන්නේ මම නිරෝගී වෙයි කියලා හිතුවා. කවුරු හරි මලා. එහෙනම් බලාපොරොත්තු කැඩිලා. එහෙනම් ඉතින් හැම තැනකදීම අපේ බලාපොරොත්තු කැඩිලා. එහෙනම් හැම දුකක්ම ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩීමෙන්. බලාපොරොත්තු කඩ වුණාම දුක ඇති වෙනවා. හරිද? බලාපොරොත්තු කඩ වෙන්නේ නැහැ. බලාපොරොත්තු කඩ වෙන්න හේතු වෙන්නේ බලාපොරොත්තු ලැබීමද නැද්ද? නේද? එහෙනම් බලාපොරොත්තු නැත්තම් කැඩෙන්න දෙයක් නැහැ. එහෙනම් මම මේ අතට කියනවා බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න. හා කිව්වොත් ආය බණ කියන්න දෙයක් නැහැ. ඇසෙත දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු නැත්තම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. නේද? බලාපොරොත්තු කැඩෙන්නේ නැත්තම් දුක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න අපිට පුළුවන් නම් පුළුවන්ද? බලාපොරොත්තු නැති කරගන්න මට පුළුවන් මං ඇති කරගත්තා නම් මමද බලාපොරොත්තු ඇති කරගත්තේ මට ඇති වුණාද ඇති වුණා. එහෙනම් ඇති උනේ හේතු ඇතුවයි. ඇති උනේ හේතු ඇතුව. බලාපොරොත්තු ඇති උනේ හේතු ඇතුව. ඒ හේතු තියෙන කම්ම බලාපොරොත්තු ඇති වෙනවා. හරිද? ඒකින්ද ඒ හේතු තියෙන කම්ම බලාපොරොත්තු ඇති වෙනවා. අන්න ඒ හේතු නැති වෙච්ච දවසක බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දැන් අපි බලමු බලාපොරොත්තු ඇති වෙන්න හේතු උනේ මොකද්ද කියලා. බලාපොරොත්තු ඇති වෙන්න හේතු උනේ මොකද්ද? ඇත්තට මොනවද මේ බලාපොරොත්තුව? සතුටෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ මොකක්ද? අතීතයේ මට මේ ශරීරය හිත ආශ්‍රය කරගෙන අතීතයේ මට සැප වේදනාවල් ඇති වුණා නම් වර්තමානයේත් ඒ සැප වේදනා ඇති කරගන්නවා අනාගතයේත් ඒ සැප වේදනා පවත් ගන්නවා නේද? සැප වේදනාවක් ඇති වුණා නම් අපි කවුරුත් දුක් වේදනාවලට කැමති සැප වේදනාවලට කැමති. කවුරුද කිව්වේ බෙරගෙඩිය පාවිච්චි කරලා සැප විඳින්න තමයි කල්පනා. මොකද්ද කිව්වේ? බෙරගෙඩිය කිව්වා. නේද? මොකද්ද බෙරගෙඩියේ තියෙන ලක්ෂණය මොකද්ද? කෝටුවක් අරගෙන හැමත ගහනකොට ශබ්දයක් එනවා. නේද? ගැටෙනකොට කෝටුව කුයේ හැමයි ගැටෙනකොට ශබ්දයක් එනවා. මේක බෙර හයක් තියෙන උපකරණයක්. ඇහැට රූප ගැටෙනකොට පෙනීම නැත්නම් ඒ තුනේම එකතුව සත්‍ය සංපස්සද වේදනා ඇති වෙනවා. කනට ශබ්ද ගැසි ගැටි ගැටෙනකොට සෝත සංපස්සජ වේදනාව ඇති වෙනවා නේද? ධාන ජීවයා කායම මොනවා කරන්නද ඉතින් මේ ලබු කරුණේ නේද? පාරේ යනකොට ලස්සන රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? හිතේ සතුටක් උපදිනවා. මේ බෙරේ වගේ තමයි ඒක වෙනවා. ඒක කවදාකවත් අපි තේරුම් ගත්තේ නැහැ නේද? එතකොට මොකද කරන්නේ? ඒ ඉපදිච්ච සතුට හින්දා මොකද කරන්නේ? කවුරුත් සතුටට කැමති මොකද කරන්නේ? ආය හැල්ල බලනවා. ආය හැරිලා බලනවා. ආය හැරිලා බලනවා. නේද? බලන බලන වාරයක් ගන්න බැරේ වදිනවා. නේද? බලන බලන වාරයක් දැන් කොතර කල්ද දන්නේ දැන් කොතර කල්ද? මේ බැරේ වැඩිමයි කියේ තියෙන ප්‍රශ්නයක නෙවෙයි. ඊට පස්සේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? ටික දවසකින්ම නොබලා ඉන්න බැරි වෙනවා නේද? නොදක ඉන්න බැරි වෙනවා. නොදැක්කොත් ඊට පස්සේ මොකද වෙන්නේ? නොඇසුවොත් නොවින්දොත් මොකද වෙන්නේ? ඇතුළ ගිනි ගන්නවා. එතන පිච්චෙනවා. මේ කිලෝ 70 80 මේ මස් ටික අද උසන් දුවනවා කට්ටිය තින් ඇයි ඇතුළ ගිනි ගන්නකොට ආය බලන්න අර බලපු එකේ සාපට නේද? බල බල බල බල බල බල නේද? ඒකත් ඒක සාපයක් වගේ. අද අපි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ මේ සාමාන්‍ය ජීවිතය ගැන නෙවෙයි. ඒක නිවන් මාර්ග කියලා දාගන්න ඕනේ නෑ. නේද? කච්චි මට දොස් කියයි. ඔය විදිහට ජීවත් වෙන්න පුළුවන් අපේ හැමදෙරෝනේ. ඉතින් එපා. නේද? කවුද මේවා කරන්න කියන්නේ? නේද? ඉතින් ඔය විදිහට ඉන්න එකයි ඇත්තේ. දැන් කොච්චර කල්ද? පහුගටියාට එළදෙන දැක්කහම සැප වේදනාවක් ඇති වෙනවා. ඉතින් එයා ඒ ප්‍රශ්නෙම යන්නේ. එළදෙනට පහුගටිය දැක්කහම එයා සතුටුයි. ඉතින් එයා ඒ ප්‍රශ්නෙම යන්නේ. පිළිගන්නත් සත්‍යයේ ප්‍රවතින ලක්ෂණයක් තමයි තමන්ගේ මෙතන හැදෙන්නේ මොකද්ද? ඒ හැදෙන එක පස්සේ තෝරන එක. නේද? ඒක මොකක්ද? ඒක නවත්තන්න පුළුවන්ද? ඒක හින්දා වැරදි වෙනවද? ඒක තේරුමක් තියනවද? ඒක ඉවරක් තියනවද? ඒ කිසි දෙයක් විමසලා බලන්නේ නැහැ. ඒක ඇත්තද තේරුම සබලන්නේ නැහැ. නේද? ඒක ඇත්තද? ඒකෙන් වෙන හානිය පිළිබඳව විමසලා බලන්නේ නැහැ. අන්තිමට මොකද වෙන්නේ? හිතල ඇති වෙන මේ ගිනි ගන්න තත්ත්වයටපත් වුණාට පස්සේ ඕ නෑම වැරද්ද කරන්න ලෑස්ති. ඕ නෑම වැරද්ද කරන්න ලෑස්ති. මොකද නැත්තම් ගිනි ගන්නවනේ. ගිනි තියාගෙන ඉන්න කැමති කවුද? ඒ ගිනි ගන්නකොට ඉන්න අමාරුයි. ඒකෙන්ද මොකද කරන්නේ? දුවනවා හැල්මේ. ලෝකෙම ඒ වසඟයට ගිහිල්ලා මහා විනාශයක් ලක් කරලා සමහර අය සතු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැදෙනවා. මොකද මේ ගිනි තියා ගිනි තියාගෙන යාලා. බොරු කියනවා, කේලම් කියනවා, කපටිකම් කරනවා, කුහකම් කරනවා, යටින් ගිනි ගෙනියනවා නේද? අන් අයට හිරිහර කරනවා අම්මා මතක නෑ තාත්තා මතක නෑ සහෝදරයා මතක නෑ ඉන්න තැන මතක නෑ ඔක්කොම ඉවරයි. මොකද මේ අතුල ගිනි ගන්න මට්ටමට ආවේ ඇසෙන් බලා සතුටු වී කනෙන් අසා සතුටු වී නාසයෙන් විඳ දිවෙන් විඳ සතුටු වේදනා ඇති වුණා මේ වෙරගෙඩියේ මොකක් වුණාද කියලා මම දන්නේ නෑ යන පැත්තට ගියා. ඒකට බුදුරජාණන් වහන්සේ මේක අපිට අවබෝධ කරලා දුන්නා. ඔහේ බලනවා ඔහේ දිහා හරියට හරිලා. මොනවද කරන්නේ කියලා බලනවා. මොකද්ද වෙන්නේ කියලා බලනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේක බලන්න බොහොම කරුණාවෙන් මඟ පෙන්වනවා. ඇයි අපිට මොකද්ද මේ වෙන්නේ? හරි. මම පාර යනකොට මට ගලක් යනවා. දැන් ඇතුලේ මොන වේදනාවක්ද? දුක් වේදනාව. මට පුළුවන් ද ඒ දුක් වේදනාව ඒ විදිහටම ආය හදාගන්න? මම බලන පොඩක් උත්සාහ කරලා. ආය උඩ පැනලා ගල උඩට පැනලා බලනවා. <laughs> ඒක වෙනස් වෙලාද නැත්නම් හැදෙන්නේ? සැප වේදනාවක් මට හැදෙනවා. මොකක් හරි කාරණාවක් නිසා. ඒ සැප වේදනාව නැවත ඒ විදිහටම හදාගන්න පුළුවන්. ඒක වෙනස් වෙලාද නැද්ද ඊළඟ මොහොතේ හැදෙන්නේ? වෙනස් වෙනවා. කකුල රිදිල්ලක් ඇති වෙනවා. මට පුළුවන් කකුල රිදෙන එක දිගට තියාගන්න. දැන් නේද? එතකොට ඊළඟට මහා ගෝසාවක් එනවා. පාරතොටයක්. දුක් වේදනාවක් අනේ තියෙන්නේ. මට නවත්තන්න පුළුවන්. නේද? මේක මගේ කන ඉන්නකම නවත්තලා දාන්න කියලා නවත්තන්න පුළුවන්. නේද? මං කන ඕෆ් කරගෙන ආවා මේ කියලා පුතාලා කියනද එහෙම? මං කන ඕෆ් කරගෙන ආවේ. එහෙම කියන්න බෑ. නේද? ඒක ඕෆ් කරන්න බෑ. ඒක නවත්තන්න බෑ. උපන් වෙලාව ඉඳන් කැමැති දේ අකමැති දේ හින්දා එක එක සැප වේදනා දුක් වේදනා මගෙන් අවසරයක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශරීරය ආශ්‍රය කරගෙන මට පූර්ව දැනුම් දීමක් නැතුව පටන් ගන්න වෙලාවක් කියන්නේ නැතුව නවත්තන වෙලාවක් කියන්නේ නැතුව නේද කොච්චරද හැදෙන්නේ කියලා කියන්නේ නැතුව මේකේ හැදෙනවද නැද්ද වේදනාව නේද වේදනාවල් හැදෙනවා අන්න ඒ ස්වභාවයේ තියෙන වේදනාවල් පිළිබඳවයි අපිට බලාපොරොත්තු තියෙන්නේ අතීතයේ ඇති වුණා වූ යම් වේදනාවක් තියෙනවද ආයෝනේ ආයෝනේ ආයෝනේ කියලා අපි හිතේ ගන්නවා සැප වේදනාවක් අතීතයේ ඇති වුණාද ආයෝනේ ආයෝනේ ආයෝනේ කියලා ඉල්ලනවා අපි හිත ඉල්ලනවද නැද්ද තදින් ඉල්ලනවද නැද්ද ආන් ඒකට කියනවා තණ්හාව කියලා. හරි අතීතයේ වේදනාව ඇති වෙච්ච තැන් ලුහු බැඳගෙන ලුහු බැඳගෙන ලුහු බැඳගෙන යනවා අපි. සැප වේදනාව ඇති වෙච්ච තැන් අපේ හිත ලුහු බැඳෙන්නේ. ඔහේ ටිකක් විවේකීව ඉන්නවා කියලා කොහේ හරි තැනක ඉඳෙව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ආයෙන විවේකීව ඉන්න රාත්‍රියක කතා කරන්නවත් බෑ. මොකද දැන් තනියම පොඩ්ඩක් ඉන්න කියලා නැවතුනොත් මොකද වෙන්නේ? ඕන් යනවා කොහෙද යන්නේ? අතීතයේ සැප වින්ද තැන් සැප වේදනා ඇති වෙච්ච තැන් ලුහු බැඳගෙන ලුහු බැඳගෙන ලුහු බැඳගෙන මේ හිත යනවා. අපෙන් කිසිම අවසරයක් නැතුව යනවා ගිහිල්ලා මොකද කරන්නේ මේ තව පොඩ්ඩකින් ඒවා නැවත හදාගන්නේ කොහොමද නැවත හදාගන්නේ කොහොමද කියලා නැවත ඇසීමේ දැකීමේ විඳීමේ මහා සංහාවකින් කටයුතු සිද්ධ වෙනවද නැද්ද මොකද කියන්නේ නේද අන්න හරියි අන්න ඒකට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා ආදරය ආදී දේවල් වලට කියන ධම්ම කියලා ධම්ම තණ්හාව කියලා. හරි? ආන්‍ය තණ්හාව කියන එක අපේ මේ උපකරණේ හැදෙන එක. අපේ මේ හිතේ සකස් වෙන එකක්. ඒක තණ්හාව. හරි? ඒ තණ්හාව. එහෙනම් තණ්හාවෙන් අපි අතීතය පාන්නගෙන යන ලොහු බඳිනවා. නේද? ලෝභෝ බඳිනවා. මේ මෙතන තමයි මෙහෙම උනේ. හෙටත් මම මෙතෙන්ටම යන්න ඕනේ. මේ මෙතෙන්දි තමයි මගේ ශරීරයේ මේ මේ වගේ බෙරසද්ද වුනේ කියලා නේද? ඇහුනේ බෙරේ වැදුනේ නෙමෙයි මේ මෙතෙන්ද කියලා ඒ වගේම බෙරේ ගහගෙන හදනවා මේ ආයතන. නේද? අතීතයේ ලුහු ගඳිනවා අපේ හිත වර්තමානයේ පිරික්සනවා අනාගතය ප්‍රාර්ථනා කරනවා මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. හොඳයි. ඇයි එහෙම ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ? අපේ අදහසක් තියනවද නැද්ද? අතීතයේ තිබ්බ දේවල් මම කොහොම හරි අනාගතය දක්වා වෙනස් වෙන්න දෙන්නත් අරන් යනවා කියලා අදහසක් තියෙනවද නැද්ද? මම අහවලාගේ ආදරය වෙනස් වෙන්න දෙන්නත් අරගෙන යනවා ඉස්සරහට කියලා අදහසක් තියෙනවද නැද්ද? ඒ සඳහා වීරිය ගන්නවද නැද්ද? ඒ වගේ හිතේ නොසන්සුන්කමක් තියෙනවද නැද්ද ඒක කරගන්න ඕනේ කියලා. අතීතයේ යම් සැපක් ලැබින්දා නම් ඒක පාත් ගන්න ඕනේ. මම කොහොම හරි ඒ සැප විඳින දේ සැප ලැබිච්ච දේ තියාගන්නවා කියලා තාප්ප ගාලා ගේතු දාලා නේද? මොකද්ද බෝඩ් එකක බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඒගොල්ලෝ බෝඩ් ගහලා එක එක එක එක වස්තුන් ආරක්ෂා කරගන්න හදන්නේ ඇයි? ඇයි? හිතන්න ඕන තින් අපි ඇයි මේ අපි මේ පරිසම් කරගන්න හදන්නේ? ඊයේ මං සැපවින්දදී හෙටත් සැපවින්දීම සඳහා තියා ගැනීමට ඊයේ මං සැපවින්දදී හෙටත් සැපවින්දීම සඳහා තියා ගැනීමට පුළුවන් කියන අදහස තියෙන හින්දාද නැද්ද අන්න ඒ වැඩේ කරන්න කොහොම හරි පරිස්සම් කරගන්න හදන ඔක්කොම ටික හරි හා හොඳට බලමු අපි එහෙනම් අන්න ඒ පුළුවන් කියන හැඟීමට අපි කියනවා දෘෂ්ටිය කියලා දැක්ම එයාගේ අදහස කියලා හරි හැතර පුළුවන් දන්නේ මං කෙනෙක්ව දැක්කහම මං ප්‍රිය කෙනෙක්ව දකිනවා ප්‍රිය කෙනෙක්ව දැක්කහම මට ඔන්න ඔන්න බෙරේ වැදුනා දැන්. ඒ කියන්නේ මොකද්ද සතුටක් ආවා. හරි. දැන් මගේ අදහස මොකද්ද? ආය බලන්න. ආය බලන්න. ඊට පස්සේ මම කියනවා යන් ගෙදර. ගෙදර මෙක්කන් ගියා දැන්. මොකද බල බලමින් ඉන්න. හරි. දැන් ඔන්න දැක්කම ආ ඉතින් ආසප වේදනාවක් ඇති වෙනවා දැන් ඉතින්. දෙවෙනි දවසෙත් ඉන්නවා. තුන්වෙනි දවසෙත් ඉන්නවා. හතරවෙනි දවසෙත් යන පාඩක් නැහැ. පස්වෙනි දවසෙත් යන පාඩක් නැහැ. දැන් මොකද වෙන්නේ? ආ දැන් පියගෙනක් ඉන්නවා. හැබැයි මට ඇති වෙන්නේ දුක් වේදනා දැනෙන. අපි කියන්නේ පාවලා කියලා. එහෙනම් අපි නොයේකුත් වස්තු ආරක්ෂා කරගන්න හැදුවට අපේ හිතේ තියෙන වේදනාව ටික දවසකින්ම ටික වෙලාවකින්ම වෙනස් වෙනවද නැද්ද? මොනවා හරි නැති දෙයක් ලබා ගන්න කියලා හිතා ඉන්නවා දැන්. පාපදියක් නැතුව ඉන්න කාලක දරුවෙක් පාපදිය තමයි යාගේ ලොකුම සැප වේදනාව තියෙන වස්තුව. ඉතින් යාගේ ලොකුම උත්සාහය මොකද්ද? බයිසිකලයක් ඕන බයිසිකලයක් ඕන. ඉතින් ආරම්භ වෙනවා. ටික දවසකින් මොකද වෙන්නේ? අදගෙන හරියන්නේ නැහැ දැන් ඊළඟ පිට 60ක් ඕනේ. නේද? ඊට පස්සේ ඕ මෝටර් සයිකලයක් කරන් දෙනවා. ඒක හරියන්නේ නැහැ ඊට පස්සේ ඊට 60ක් ඕනේ. හැමදේම එහෙමද නැද්ද? පලාත් සභා මන්ත්‍රීක කමක් නැත්තම් මට සතුට උපදින්නේ නැහැ කියලා කොහොම හරි එතෙන් යනවා. එතෙන් ගියාම මම ඇමතිකමක් ඕනේ. ඊට පස්සේ ඊට 60ක් ඕනේ. ඊට 60ක් ඕනේ. අන්තිමට ජනාධිපතිම වුණත් මොකද වෙන්නේ? ආයෝනේ. ආයෝනේ. කවදාකවත් ඉවර වෙනවා. නේද? කලින් සැප වේදනා ලැබිච්ච ඒවා පසුව සැප වේදනා ලැබෙන්නේ නෑ. අපි ඔක්කොම පන්නන්නේ සැප වේදනා පිටිපස්සේ. තණ්හාවෙන් දෘෂ්ටිය. තණ්හාවෙන් දෘෂ්ටියෙන් පන්නේ මොකක් දෘෂ්ටි තියාගන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ වේදනාවල් මේවා මෙච්චරයි මේවා මෙච්චරයි මේ වගේ දේවල් වුණාම මෙච්චරක් වේදනාවක් හම්බ වෙනවා මේ වගේ දේවල් වුණාම මෙච්චරක් වේදනාවක් හම්බ මට මේ වගේ වේදනාවක් තියෙනවා මේ වගේ වේදනාවක් තියෙනවා මගේ ලෝකයේ කියලා මාන්නයක් තියෙනවා ඒක ප්‍රකට නෑ අපේ තරම්. හරිද? අන්න ඒ දේවල් හින්දා තණ්හා දෘෂ්ටි මාන්න හින්දා අපි අපේ ඇහැ අසංවරව කන අසංවරව කරන්න දෙයක් නෑ තල්ලු වෙලා වගේ යන්නේ. හරිද? කොච්චර පාලනය කරගන්න හදුවත් තල්ලු වෙලා වගේ ඇදිලා වගේ යනවා. අන්නේ ඇදිලා වගේ තල්ලු වෙලා වගේ යන මේ හිත ඔන්න ඔය තත්ත්වයටපත් වෙන තණ්හා දෘෂ්ටිමානයන් හින්දා. හරි? මේක නැති කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. ඉන්නත් මේ මොහොතේ අපිට පුළුවන් නම් මම මෙහෙම කියන්නම්. බලාපොරොත්තුවක් මට තියෙනවා පසුගිය විනාඩි 5කට ඉස්සෙල්ලා මට ලැබිච්ච සැප වේදනාව මම තව විනාඩි 5ක් තියාගන්න ඕන කියලා. බැරි වුණොත් ඒ විනාඩි 5 තියාගන්න බැරි වුණොත් දුක ඇති වෙනවද නැද්ද? නේද? විනාඩි 10ක් තියෙනවා කියලා හිතාගත්තොත් ඊටත් වැඩි දුක ඇති වෙනවා. ඒ වගේ විනා ගිය විනාඩි 10 ඒවා ඊළඟ විනාඩි 10 දක්වා තියා ගන්නවා කියන බලාපොරොත්තු තියෙනවා. ගිය අවුරුද්දේ මේ අවුරුද්ද දක්වා තියා ගන්නවා කියලා බලාපොරොත්තුක් තියෙනවා ජීවිතේ. නේද? නමුත් අපේ මුළු ජීවිතේම සැප වේදනා මතයි ජීවිතේ ගොඩනැගෙන්නේ. මේ තණ්හාව උපදිලා තියෙන්නේ. බලන්න අපිට උපදින සැප හෝ දුක් වේදනාවක් මේ ෂණයේ මේ මොහොතේ මට ඇති වෙන යම් වේදනාවක් වෙනවා නම් ඊළඟ මොහොතේ ඇති වෙන්නේ මට ඕන විදිහටම ඒකමද මේ වෙලාවේ මට සැප වේදනාවක් ඇති වුණා නම් ඊළඟ වෙලාවේ ඇති වෙන සැප වේදනාව ඒ ගානමද නෑ නේද නෑ හරි ඊළඟට ඒක වෙනස් වෙන්නේ මට ඕන විදිහටද නෑ හොඳට බලන්න අපේ කකුලක දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඒ දුක් වේදනාව ඊළඟ ස්නේ වෙනකොට වෙනස් වෙනවා. ආය වැඩි වෙනවා. ආය අඩු වෙනවා. නේද? දැන් ඔන්න අපි ඉඳගෙන ඉන්නවා. නේද? ඉන්න ගමන් දැන් මම මොකද කරේ? දැක්කද මම මේ බණ කියන ගමන් මොකද කරේ කියලා? හරි ඊමයි කකුල් දෙක මාරු කරා. හරි දැන් දෙවෙනි වතාවට දැන් ඊළඟ මොකද කරන්නේ? ආය මාරු කරනවා. ඇයි? මේ ශරීරය මට ඉඳ දෙන්නේ නෑ ඕම් කසනවා. හරිද? ඉතින් වේදනාව දුක් වේදනාව ඇතුළට ඒක නවත්ත ගන්න එහාට හරවන්න ඕනේ, මෙහාට හරවන්න ඕනේ. නේද? මට ඕන විදිහට දේවා වෙන්නේ. මේ ලැබිච්ච ශරීරය දරා ගන්න බැරුව අපි මැරෙන්න හදනවා. එහාට පෙරලෙන්න ඕනේ, මෙහාට පෙරලෙන්න ඕනේ, දඟලන්න ඕනේ පුදුමාකාර දුකක් විඳිනවා. මේ ශරීරයේ යන්තම් සැප වේදනා හදාගන්න එක එක එක එක ඒවා කරනවා. නමුත් ඒවා පවත් ගන්න බැරුව දුක් විඳිනවා. නේද? එතකොට මේ හැම දෙයක්ම හැම ශරණයකම මොකද වෙන්නේ? මට ඕනේ නැති විදිහට තමයි හැදෙන්නේ. මට ඕන විදිහට හදාගන්න හැදුවට හදාගන්න බෑ. තේරෙනවද මම කියන්නේ? මට ඕන නැති විදිහටයි මේක හැදෙන්නේ. මට ඕන විදිහට පවත් ගන්න හැදුවට පවත් ගන්න බෑ. මේක මං කරපු වැඩක් මං කරන වැඩක් නෙවෙයි. ඒතර මේ වේදනාවේ ඇතිවීම මගේ වැඩක් නෙවෙයි. ඒකේ වෙනස් වීමත් මගේ වැඩක් නෙවෙයි. ඒක නැතිවීම නිරුද්ධ වීම මගේ වැඩ නෙවෙයි. ඒක මට ඕන හැටි තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එන්න ඒ ටික අපි ප්‍රත්‍යක්ෂ කොට තේරුණා නම් මට මේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන පවත්ත ගන්නවමයි කියලා සංහාවක් උපදීද? පවත්ත ගන්නවමයි මම මේ මගේ ජීවිතේ මෙන්න මේ වේදනාවල් කියලා සංහාවක් උපදීද? පවත්ත ගන්න පුළුවන් කියලා දෘෂ්ටියක් උපදීද? හරිද? උදාහරණකින් පැහැදිලි කරගමු පොඩ්ඩක්. උදේක බලනකොට ලස්සන දේ දුන්නා පායලා. මේ දේ දුන්න දැක්කම මට හරි සන්තෝෂයි. හරි? ළමයි නිදි. මට අදහසක් එනවද? මම ළමයි හැරෙනකම් මේ දේ දුන්න තියාගන්නවා කියලා. කවදාකවත් අදහසක් එනවද එහෙම? ඇයි එන්නේ නැත්තේ? තියාගන්න බෑ කියලා දන්නේ නැහැ. බලාපොරොත්තුවක්වත් වෙනවද? මම කොහොම හරි තියාගන්න කියලා බලාපොරොත්තුවක් උත්සාහයක් අතුලාන්ත තල්ලුවක් මොකුත් නැහැ. ඒක තියාගන්න බෑ කියලා හරියටම දන්න හින්දා මේ ලෝකයේ සිද්ධ වෙන මේ සිද්ධිය නැත්තම් වේදනාව අපේ අපේ හැම වෙලෙම බලාපොරොත්තු වෙන සැප වේදනාව විඳින්න අන්න ඒක මට ඕන හැටියට තියාගන්න බෑ කියලා මම දැනගත්තා නම් තේරුම් ගත්තා නම් මට බලාපොරොත්තු ඇති වෙයිද කොච්චර වෙලාවක් තියාගන්න බෑ කියලා දැනගන්න ඊළඟ ශනේ දක්වා ඊළඟ චිත්තක්ෂණය දක්වාවත් තියාගන්න බෑ කියලා අපි දැක ගන්න ඕනද නැද්ද? තේරුම් ගන්න ඕනද නැද්ද? අන්න ඒ තේරීම තේරිච්ච දවසක හිත බලාපොරොත්තු ඇති කරවන්නේ නෑ. බලාපොරොත්තු ඇති කරවන්නේ නෑ. අපේ හිතේ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. තණ්හාවෙන් අතීතය ලුහු බඳින්නේ නෑ. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ අතීතයේ තිබෙන විදිහට වර්තමානයේ තියනවාද කියලා පිළිච්චෙන්නේ නෑ. හරිද? ඉතින් ජීවිත අරමුණු තියෙනවා ඒ පිළිබඳ බැඳිලා නැහැ. ඉන්නත් එහෙමයි. හරි. වෙන්න අවශ්‍ය දේ කරනවා හේතුන් සහිතව සිද්ධ වෙන දේ හේතුන් නැති වෙනකොට නැති වෙනවා කියලා දන්න හින්දා ඒ තත්තාට තව ඊළඟ ෂණ මාත්‍රය පිළිබඳ තණ්හාව උපදින්නේ නැහැ අධික තණ්හාවක් උපදින්නේ නැහැ. හරිද? අන්න ඒක කරගන්න අපි මොකද කරන්නේ? වේදනාව හෝ ඒ වගේම තමයි වේදනාව විතරක් නෙවෙයි අනිත් ඒවා මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙතන තියෙන වැඩ පිළිවෙල. අපි අද කතා කරමු වේදනාව ගැන. මෙන්න මේ වේදනාව ඉස්සෙල්ලාම මේකේ ඇත්ත తත්ත්වය හොයාගන්න නම් අපිට කවුරු හරි කියනවා ගිහිල්ලා අහවල් කාර්යාලයේ ප්‍රධානියා හොඳ මිනිහෙක්ද කියලා බලන්න කියලා. හරිද? මම එහෙට මෙහෙට ගිහිලා මගට ගිහිලා ඉවරලා එක එක්කෙනාගෙන් අහගෙන එන එකද හරියටම දැනගන්න නැත්නම් ගිහින් හම්බෙලාම නේද? හම්බෙලා කතා කරලා විස්තර දැනගත්තාම හොයාගත්තා හැබැයි. වේදනාව ගැන අපි බලාපොරොත්තු තියන් ඉන්නේ. වේදනාව හොඳ කෙනෙක්ද කියලා බලාගන්න හරි මොකද කරන්න ඕනේ? වේදනාව අත්විඳලා බලන්න ඕනද නැද්ද ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ නේද? වේදනාව ළඟ ළඟ ළඟ ළඟ අත්විඳින්න ඕනේ. හරි මෙන්න මේ ළඟ ළඟ ළඟ ළඟ මේ වේදනාව අත්විඳින්න නම් අපේ හිත එකට යොමු කරන්න ඕනේ නේද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම යාගේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය අල්ලගන්න නම් අපිට ඉස්සෙල්ලා වේදනාව අත්විඳින්න ඕනේ. මම මේ අපත් මෙහෙම කිව්වොත් මොනවා වේද? ඔන්න අපි භාවනාව පටන් ගන්න. දැන් වේදනානුපස්සීව ඉඳ කියනවා. හරි? කටියට කියනවා උඩු කය ඍජු කරගෙන හැම වේදනාවක්ම විඳ විඳ ඉඳ විඳ විඳ ඉඳ විඳ විඳ ඉඳ පුළුවන් මේ ශනේ මේ ශනේ මේ වේදනාව වෙනස් වෙන හැටි අත්දකින්න නම් හැම ශනයකම මේක විඳ විඳින්න ඕනද නැද්ද ඉස්සෙල්ලා නේද අල්ල ගන්න නම් ඊළඟ ශනේ වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න නම් දැක ගන්න නම් නේද එහෙනම් වේදනාවට සමවැදලා වේදනාවට හිත ඒකාග්‍ර කරගෙන මේ ශාරීරික වේදනාව විඳ විඳ විඳ විඳ ඉන්නකොට ඔන්න තේරෙයි අපේ මේ දැන් තියෙන වේදනාව නෙවෙයි ඊළඟට තියෙන්නේ ඊළඟට තියෙන එක නෙවෙයි ඊළඟට තියෙන්නේ ඊළඟට තියෙන එක නෙවෙයි ඊළඟට තියෙන්නේ නේද? එහෙම තේරෙයිද නැද්ද? ඒක මට උන හැට පාත් ගන්න බෑනේ. මේක වෙනස් වෙනවනේ කියලා තේරෙයිද නැද්ද? එහෙම තේරෙන්න නම් මොකද කරන්න ඕන? මම ඔය කියන විදිහට මේ බලන්න පින්නන්නේ දැන් මම මේ විදිහට ඉන්නවා කියන්නේ මේ ඉසනේ. බලන්නකෝ කනෙන් ඇහෙන ශබ්ද මගෙන් අවසරයක් නැතුවම කන අස්සෙන් රිංගලා ශබ්දය ඇති කරලා මට පරදර කරනවද නැද්ද? නේද? නාසයේ දැන ගන්ධය, ශරීරයේ දැන සීත උෂ්ණ ආදී සියල්ල මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ෂණයේම මේ ෂණයේම සිත ඇති කරනවා උස්න ඇති කරනවා නේද? මනසේ ඇති වෙන ධර්ම එකපාරටම ඇතිලා එක එක ඇති කරනවද නැද්ද? මම මොකද කරන්නේ? මට පුළුවන් කණෙන් ඇහෙන වේදනාව නවත්තන්න පුළුවන්. මේ ෂණයේ මට දැනෙන සීතු උස්නේ නවත්තන්න පුළුවන්. එහෙනම් කිසිම විදිහකින් මේ හැදෙන වේදනාව මගේ වැඩක්ද? නේද? මේ සෙනෙහි මේ මම මගේ ගුලිය කියලා මේ ගත්ත මේ ගුලි කෑල්ල. මගේ කියලා ගත්ත මේ කොටස මේ ස්වභාව ධර්මය. මගේ අනසක යටතේ ක්‍රියාත්මක වෙන එකක්ද නැත්නම් වෙන වැඩක්ද කරන්නේ? මට ඕන හැටියට මේ වැඩ ටික වෙන්නේ. රූප රූපේ කියන මේක මට ඕන හැටියටත් නෙවෙයි. වේදනාව දැන් මම කිව්වා ඒක නැත්නම් නෑ. සංඥා කියලා නැති වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ආදරය ආදී සංස්කාරයන් තරහ ආදී ඇති වෙන්නේ මම කැමති වෙලාවට මම කැමති විදිහට නෙවෙයි. පෙනීමේ ගැනීම, ඇසීමේ ගැනීම වගේ ඔක්කොමත් එහෙමයි. ඒත් මගේ වැඩේ මොකද්ද ඔතන? එහෙනම් මේක අත්දකින්න ඕනද නැද්ද මේ තණ්හාව මේ අල්ලා ගැනීම මටවත් බැරි නම් මේ වැඩ පිළිවෙල මගේවත් නෙවෙයි නං. අනුන්ගේ තැනක අනුන්ගේ කියලා අපි කියන වෙනත් ශරීරයක සිද්ධ වෙන වැඩ පිළිවෙල මගේ කියලා අල්ලගන්න පුළුවන්ද? එහෙම අල්ලගන්න යනවා නම් අපිට පිස්සු වගේද නැද්ද? නේද? කරන්න බැරි දෙයක් කරන්න යනවද නැද්ද? එහෙනම් ඔය ටික තේරුම් ගන්න නම් අපි අපේ හිත එකඟ කරගෙන මෙන්න මේක පිරික්සන්න ඕනද නැද්ද? හිත එක කරගෙන පිරික්සන්න ඕනද නැද්ද? නේද? මගේ මේ වැඩ පිළිවෙල පිරික්සන්න ඕනේ. පිරික්සන කොටයි ඒකේ ඇත්ත తත්වය දැනෙන්නේ. ඇත්ත తත්වය දැනෙනවා නම් තණ්හාව උපදින්නේ. දැන් දැනුණොත් තණ්හාව උපදින්නේ නැහැ. දෘෂ්ටි උපදින්නේ නැහැ. ඒ මොකද පවත් ගන්න බැරි බව දන්න හින්දා, තේරුම් ගන්න හින්දා. අන්නේ තණ්හා දෘෂ්ටි මාන්න වලින් අත මිදලා තමන්ගේ ජීවිතය හිත සුවසේ ඉන්න පැත්තටපත් වෙන්න නම් මේ ඇත්ත දකින්න ඕනේ. මේ ඇත්ත දකින්න නම් අපිට ඒකාග්‍ර හිතක් හිතේ ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් මොහොතක් හිතමු අපි දැන් ඉඳ කිව්වා කියලා මම මොකද වේදනාව ආද හැමතැනම වේදනාව අත්විඳින්න කියලා කියනවා. මම දැන් විනාඩි 5ක් 10ක් කිව්වොත් එහෙනම් උඩුකය ඍජු කරගෙන ඔන්න ශාරීරිකව මේ කයේ ඇති වෙන වේදනාව අත්විඳින්න කියලා බය වෙන්නපා දැන් කියන්නේ නැහැ. මොකද ගුවන් කාලය අපරාධ. ඒක දැන් මේ බණ ඉවර වෙලා ගෙදරදී කරලා බලමු බලන්න. මොකද වෙන්නේ බලන්න. විනාඩි 10ක් කරගෙන කරලා බලන්න හැම විඳීමක්ම මම විඳින්න ඉන්නවා. හැම ශරණයකම වෙනස් වීම අත්දකින්නවා කියලා. අර අන්න එහෙම පටන් ගත්තොත් භාගයට භාගයක් මොකද කරන්නේ 100ක් පටන් ගත්තොත් 50ක් විනාඩි 5ක් යන ඉස්සෙල්ලා බුද්ධි හරිද ඉතින් එකෙන් 90ක් නොයෙකුත් අතීත කාමරමුණු වල සැරිසර සරිනවා හිත හේන හිතිලා සමහර අයගේ හිත නොසන්සුන් වෙලා සමහර අයගේ හිත ඇකිලිලා සමහර අයගේ කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා මේක මේ අරමුණට යන්න අපේ හිත ශක්තිමත් නැහැ. මේක දැක ගන්න අපේ හිත ශක්තිමත් නැහැ. එහෙනම් හිත ශක්තිමත් කරන්න ඕනේ නැද්ද? නේද? ඇයි බැරි මට මගේ හිතෙන් මේ තුල සකස් වෙන වේදනාවක් විඳින්න බැරි ඇයි? මං දුර්වලයි. ඒ දුර්වලකමට කියනවා ඒක අත්විඳොත් අපේ ලෝභ දේශ මොහ නැති වෙනවා. ඒක අත්විඳොත් අපේ ලෝභ දේශ මොහ අඩු වෙනවා කියන්නේ කුසල් වැඩෙනවා. කුසලය වර්ධනය කරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නෑ. කුසලයේ වර්ධනය කරගන්න තියෙන බාධාව බොහෝ දිනාට මෙහෙමත් වෙනවා නේද ඉඳින්න පුළුවන් මොකද වෙන්නේ? ප්‍රීතියෙන්ද පටන් ගන්නවා කකුල් දෙක අපේ අපේ ඊට පස්සේ කියන්නේ භාවනා කරනවට වැඩිය හොඳයි කුඹුරක් කොටන එක ඒක නෑ. අපිට මේ හම්බෙච්ච ශරීරය අපේ පින්නත් මේ අපිට එක ඉරියව්වක ටිකක් වෙලා තියාගන්නවත් බැරි තරම් අපි දුර්වලයි. කොච්චර දුර්වලද? නේද? හම්බෙච්ච මේ ශරීරය එක ඉරියව්වකට තැකලා තියාගන්න බැරි තරමට දුරයි. හරිද? ඉතින් ඒ මොකද ඒ තමයි අපි පුරුදු පුහුණු කරලා නැතිකම හිත පුහුණු කරලා නැහැ. ඕනම දෙයක් අමාරුවෙන් කළොත් ටික දවසකින්ම ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවද නැද්ද? ඒ සුත්‍ර විතරක් අපි මතක තියාගෙන පුහුණුව පටන් ගමු. මම මගේ ශරීරය නම් කොහොම හරි හැඩගස්වා ගත්තා. කාලා කාලා කාලා කාලා කිලෝ ගණන් කාලා 80ක් 70ක් ඉතුරු කරගත්ත යන්තා. දැන් මේකට කොච්චර කිලෝ ගණන් කාලයක්ද දන්නේ? දැන් ඉතුරු වෙලා තියෙන කොච්චරද? පොඩි කාලේ ඉඳලා නේද දැන් ඇවිදින්න ගියාම දැන් කෙලින් ඇවිදින්න ගියාම පොඩි කාලේ මොකද උනේ? කෙලින් යන්න ගියාම පැත්තට යනවා. නේද? අහගෙන යන්න යන්න යන්න හදන්නේ කොහොමද යවෙන්නේ? කොහෙවත්. එහෙමනේ තිබ්බේ ශරීරය. ඒක නම් කොහොම හරි හදාගත්ත කෙලින් ඇවිදින්න පුළුවන් විදියට. දැන් බලාගෙන මම දැන් හිතට කියනවා වේදනාවක් විඳිනවා කියලා. එයා එයා තාම පුංචි එකෙක් වගේ නේද? ශරීරය නම් අපි වැරද්ද ගන්න පුළුවන් විදිහට හදාගත්තා හිත. හිත අපි කියන දේ අහන්න ඕනේ. එයා පිටින් යවන්න බෑ. හිත අවශ්‍ය තැනට යවා ගන්න බෑ. හිත යන්නේ එයාට ඕන ඕන තැන් වල. ඊළඟ ඒ තැන් වල තමයි කූඩු හදන්නේ. ඒ තැන් වල තමයි ළඟින්නේ. ඒක මට ඕන තැන් වල ළඟින්නේ නැහැ. එක කාලයකට එක තැනකට වගිනවා තව කාලයකට තව තැනකට වගිනවා තව එක කාලයකට එක දෙයක් හොඳයි කියලා හිතනවා තව කාලයකට තව දෙයක් හොඳයි කියලා හිතනවා ඉතින් මමත් මොකද කරන්නේ මේ ශරීර කූඩුවක් අරගෙන හිත කියන කියන පැත්තට දුවනවා දිවිල්ල හැල්මේ යනවා නේද කාලයකට හිත ඒ පැත්තට දුවන්න කියන කාලයකට හිත කියන ඒ පැත්ත කරලා යනවා කියලා එතකොට යන්නේ නැතුව ඉඳලා කරනවා මේ වගේ මේක මෙල්ල කරගන්න බැරුව අපි මේ දඟලන දඟලිල්ල අඳුම ගානේ මේ ශරීරයවත් එක දැනක තියාගන්න පුළුවන් කමක් නැතුව කොච්චර දුර්වලද එහෙමනම්. පොඩ්ඩක් එකතෙන් කරන් හදපු ගමන් ඉදමත්ට වැටෙනවා. හ්ම්. එතකොට මේක සැඩ පහරක ගලාගෙන යනවා වගේ. සැඩ පහරකට ගලාගෙන යනකොට මුකුත් කරගන්න බෑනේ. ආන් ඒ වගේ තත්ත්වයක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. අන්න ඒ තත්ත්වයෙන් අත මිදව ගන්න හිත පුහුණු කරන්න ඕනේ. ඒකයි අපි මේ ටික ටික ටික ටික මේ අත්සන්ට පවසන්නේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න. මේක පටන් ගන්න කිව්වේ කොහොමද? සීලයෙන් මතකයි නේද? සීලය, සමාධිය, ප්‍රඥාව, ඉන්ද්‍රිය සංවරය, ආහාරේ මාත්‍රානිතාවය ආදී නොයේක දේවල් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඒවා දේශනා කරලා තියෙන්නේ අපේ මේ හිත මෙල්ල කරන පුහුණු වැඩ පිළිවෙල. කය වඩන වැඩ පිළිවෙල පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා කියලා දුන්නා පෝෂ්‍ය ආහාර ගන්න, අමුණ දේවල් ගන්න එපා කියලා. සිත වඩන වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. කය වැඩෙන වැඩ පිළිවෙල අපි අකුරටම ක්‍රියාත්මක කරා ටිකක් වැඩියෙනුත් එක ක්‍රියාත්මක කරලා අන්තිමට අගමිතක් හදාගත්තා නේ හ්ම් සිත වැඩෙන වැඩ පිළිවෙල ගැන කිසිම අදහසක් නෑ සිත වැඩනවා කියන්නේ කුසල් වැඩනවා කියන එකයි හිතේ හයිය වර්ධනය කරගන්න එක හිතේ ශක්තිය වර්ධනය කරගන්න එක එහෙම හිතකින් තමයි පුළුවන් ලෝකය අවබෝධ කරගන්න නැත්නම් ලෝකය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ නිෂ්ඵල ජීවිතය කියලා කියනකොට විරුද්ධයි මට කතිය. ඇයි නිෂ්ඵල කියන්නේ? උදෑසනක වලක වැටෙනවා මාව. හරි. ලොකු වලක වැටෙනවා වැටිච්ච වෙලාවෙ ඉඳන් මගේ අදහස මොකද්ද? ගොඩේ ඉඳ ගන්න එක. එහෙම නේද? අමාරුයි මං ගොඩේ යනවා. ගොඩේ යනකොට කවුරුද අල්ලා ආපහු වලට දානවා. හරි. ආය අමාරුවෙන් ගොඩ එනවා. ආයෙ වලට දානවා. ආය අමාරුවෙන් ගොඩ එනවා. ආයෙ වලට දානවා. එහෙම ජීවිතයක් වැඩක්ද? එහෙම ජීවිතයක් සම්මුඛ කැමතිද? උදේම හිතෙනවා අහවලා දකින්න ඕනේ කියලා. දැන් වලේ වැටෙනවා වගේ තමයි එහෙම හිතෙච්ච ගමන්. නේද? දැන් ගොඩෙන්මයි හිත. කොහොමද ගොඩෙන් හදන්නේ? ඉතින් දකින්න ඕනේ. නේද? දකින්නකම් හරියට වලේ වැටෙනවා වගේ. දැන් ඒක කොහොම හරි කළ වලෙන් ගොඩ එනවා කියන්නේ ගිහලා දකිනවා. දැකලා ඉතින් හා හොඳයි දැන් හරි කියලා ගෙදරිනවා. පහුවෙන්ද උදේ බලනකොට ආයෙ වලේද නැද්ද? පහුවෙන්ද උදේ බලනකොට ආයෙ වලේද නැද්ද? ආයෙ ගොඩෙන් දෙපැයි නේද? එකම රූපය කී සැරයක් නම් දෙන්නවද ඔය ඇහැට වලින් ගොඩෙන්න එකම ශබ්දය කී සැරයක් නම් ඇස්සුවද ඔය කන් දෙකට වලින් ගොඩෙන්න මේ වලින් ගොඩෙන්න කියන්නේ කරන්ට දෙයක් නැතුව අහවල් දේ අහන්න ඕනේ අහවල් දේ කන්න ඕනේ ගම හොයාගෙන යන්න ඕනේ අහවල් දේ විඳින්න ඕනේ ගම වලේ යනවා වාගේ හැදෙන එක නේද ඒකෙන් ගොඩෙන්න කොහොම හරි ගොඩ එනවා එකම ගන්ධය එකම රසය එකම පහස කී සැරයක් ඔය ශරීරයට ලබා දුන්නද දැන් ඇද්ද? ඉවරක් වෙනවද? ඉවරක් වෙන්නේ නැති වැඩක් කර කර ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඉවරක් වෙන්නේ නැති වැඩක් කර කර ඉන්නවා. කවදාකවත් ඉවර කරන්න බැරි වැඩක් කර කර ඉන්නවා නම් එකතන දිනන විසින් හරියට මහන්සියලා කෙනෙක් දුවනවා. දුවන්නේ එකතන. හරිද? එකතන දුවනවා නම් එයා කවදාකවත් ගිහිල්ලාද? නෑ. ඒ වගේ එකම දේ බල බල එකම දේ අහහ එකම දේ විඳ විඳ ඉන්නවා. ඉවරක් නෑ මේ වැඩේ. මේ වැඩේ ඉවරක් නැත්නම් කවදාකවත් කරන වැඩෙන් වැඩක් එහෙනම් නිෂ්පල ජීවිතය කියලා කියන එක තේරෙනවද මොකක්ද කියලා වැඩ ඉවර කරගන්න ඕනේ අවසාන වශයෙන් මම මෙයාත් අංගෙන් අහන්නේ මම මෙයාත් මෙහෙම කියනවා සනසීමෙන් සුවසේ නිදහසේ පොඩ්ඩක් ඉඳ මං චුට්ටක් බලනවා ගන්නවා හිතාන් බෑකේ සුවසේ පොඩ්ඩක් ඉන්නකෝ කියලා කිව්වා ඉන්න පුළුවන්ද? නේද? මොකද කරන්නේ මේ හිත? හිත නිදහසේ ඉන්නවද? මහා බර උස්සන් ඉන්න බරෙන් අයින් වෙනවද? නේද? යම් කිසි බරක් උස්සගෙන අපි ඉන්නේ. ඒ බරෙන් අයින් වෙන්නේ නැහැ අපේ හිත. ණයක් ගත්ත කෙනෙකුට ණය ටික ගෙවලා දානකම් පොලී ගෙරුවට බර අයින් වෙන්නේ නෑ. අසනීපයක් හැදෙන කෙනෙකුට වේදනාවට මොන හරි බිවට අසනීපය හොඳ වෙනකම් අමාරු අයින් වෙන්නේ නෑ. හිතේ බර අයින් වෙන්නේ නෑ. හිරේ විලංගුවේ ළඟලා ඉන්න කෙනෙකුට නේද? ඒකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ මේ හිත මහා බරක් උස්සගෙන ඉන්නේ ආන්ගේ බරින් නිදහස් වෙනකන් මොන බරක්ද බැලීමේ තණ්හාව, ඇසීමේ තණ්හාව, විඳීමේ තණ්හාව ආදී වශයෙන් තියෙන මේ තණ්හාව. අන්න ඒ තණ්හාව තෘප්තිමත් කරන්න කොච්චර උත්සාහ කරලා තෘප්තිමත් වෙන්නේ නෑ හැමදාම බර උස්සගෙන ඉන්නේ. ඔන්න ඔකේ නිදහස් වෙන අපූර්ව ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් මේ තියෙන නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් තියෙන මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ, හිතට බෙහෙත් ටික දෙන්න ඕනේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒවා ගැන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම ඒ ඒ අවශ්‍ය කරන වැඩ පිළිවෙල සාකච්ඡා කරන්න. මේ දිනවල අපි මේ මිශ්‍රව සිද්ධ කරන්නේ අපිට නිවන් දැකීම සඳහා කැමැත්තක් මේ ජීවන ජීවිතයේ නිෂ්පලත්වයක් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික ධර්ම දේශනා ටික තමයි මේ දවස්වල මේ තනින් තනින් තනින් තනින් එක එක කර්ම අරගෙන අපිට මූලික අදහසක් ඇති වෙන්න බුදුජානක වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපදින්න මෙවැනි දේශනා අපි ශ්‍රවණය කරන්නේ ඒකයි. ඒතර අපිට තේරෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. එකම අදහස මේකෙන් ගැලවෙන්න ඕනේ. ඒ සඳහා මගේ චිත්ත ශක්තිය වර්ධනය කරන්න ඕනේ. මේ වගේ හිතක් ත්‍යාගෙන ලබුරු හිතක් ත්‍යාගෙන මට මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ කියලා තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා මේ මර උගුලෙන් ගැලවෙනවා කියලා දිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං කරන්ති Thank you.